සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා ධර්මය ගවේෂණය කරමින් ඉන්න මේ පිරිස අපිට මතක හැටියට මේ මාසේ මේ වසරේ මේ මාසේ පළවෙනිදා ඉඳන් නිවන් මාර්ග ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. ඉතින් දැන් මේ වසරේ අවසාන භාගයට එළඹිලා අවසාන දිනයට එළඹිලා ඉතින් අද දවසේ අපි කල්පනා කරේ සල්ලේක සූත්‍රයෙන් සූත්‍රයේ හතරවෙනි ධර්ම දේශනාව සිද්ධ වෙන්න තිබුණත් අපි හැමදාම කරනවා වගේ තමන් පිළිබඳ ප්‍රත්‍යවේක්ෂාවක් සිදු කරගන්න හොඳම දිනයක් විදිහටයි අද දවස ගැන කල්පනා කරේ. අපි දේශනා මාලාවේ සමහර දිනවල දේශනා මාලාවට අමතරව කෙටි සූත්‍ර ධර්ම සාකච්ඡා කරනවා. ඊට අමතරව අපිට ලබා දීලා තියෙන ප්‍රශ්න අනුව පොදුවේ කතා කළ යුතු දේවල් තියෙනවා නම් ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. ඊට අමතරව ප්‍රත්‍යවේක්ෂා කියන නමින් අපි ගැන අපි පිරික්සලා බලන බැලීම සඳහා අතීතයේ ක්‍රියාකාරකම් අතීත වචන අතීත සිතුවිලි ධර්මයේ තුලින් මම කොච්චර පෝෂණය වෙලාද කියලා බලාගන්න ප්‍රත්‍යවේක්ෂා නමින් අපි ධර්ම දේශනා කීපයක් පවත්වනවා. ඉතින් අද දවසේ තරම් වසරෙම පිරික්සලා බලන්න හොඳ දවසක් තවත් නැහැ. ඒක ධර්මානුකූලව සිද්ධ කළ යුතුයි. අපි ධර්මයේ ජීවිතයට එකතු කරගන්නේ ධර්මානුකූල සිතුවිලි අපේ චිත්තසංතාන වලින් නැගෙන විදිහට කටයුතු කරගන්නටයි. එතකොට ධර්මයෙන් අපි සකසුරුවම් කරගන්නේ අපේ මනස. හැම තැනම විසිරෙන එක එක අරමුණු වලට යන පීඩාකාරී කලහකාරී ස්වභාවයකටපත් වෙනපත් වෙලා සතර ජීවිතේ පවා සුවපත්භාවය නැති වෙන්න හේතු වෙන නොයේකුත් සිතුවිලි වලින් පීඩා විඳින අපි ඒවා සකස් කරගන්නයි ධර්මයෙන් පුහුණු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේ සියලු දෙනාගේ දුක් නැති කිරීම සඳහා විතරයි. එහෙනම් වෙන මොකුත් අරමුණක් බෝධිසත්වයන් වහන්සේගේ පෙරම්දම් පුරන කාලෙවත් තිබුණේ නැහැ. හැම කෙනෙක්ම දුක් විඳින්නේ තමන්ගේ సంతానගත ප්‍රශ්නේ හින්දා. නේද? సంతානයේ වෙනස් වීම හින්දා. මේ බලන්න මම හැමදාම කියන දේක් මතක් කරන්නම්. අපි කෙනෙක් කෙරෙහි යම් ආකාරයක බැඳීමක් ඇති වෙනවා. මෙවැනි බැඳීමක් ඇති වෙච්ච කාලෙක ඒ තැනැත්තා හෝ තැනැත්තිය මතක් වෙනවා කියලා කියන්නේ මතක් වෙනකොට සැප වේදනාවක් වගේම පීඩිත හැඟීමක් ඇති වෙනවා දකින්න ඕනේ කියලා සංස්කාරයක් හටගන්නවා. මේ හටගන්න දේවල් එහෙම දකින්න ඕනේ නොදක ඉන්න බෑ කියලා අදහසක් ඇති වෙන එක තුලින් ඇති වෙන දැවෙන, තැවෙන, පිච්චෙන ස්වභාවයක් අපේ సంతාන තුල ඇති වෙනවා. මේ මේ ඇති වෙන දේ නැති කරගන්න අපි මොකද්ද කරේ කොහොම හරි දකින්න ලෑස්ති කරගත්තා. නේද? කොහොම හරි දකින්න ලෑස්ති කරගත්තා. දැන් අපිට කවුරු හරි කෙනෙක් ගැන ප්‍රසන්න හැඟීමක් මේ ඇති වුණේ කියලා. දැන් දිගට මේ තැනත්තා හෝ තැනත්තිය ගැන ප්‍රසන්න හැඟීමක් ඇතිව දැන් අපි දකින්නම ලෑස්ති කරගන්න. මොකද දැන් නොදක ඉන්න බෑ. මම වහනවා මේ අත්තන්ගෙන් ටික දවසක් යනකොට වෙනත් කෙනෙක් කෙරෙහි ප්‍රසන්න හැඟීමක් උපදිනවා. වෙනත් දෙයක් කෙරෙහි ප්‍රසන්න හැඟීමක් උපදිනවා. දැන් අර තනත්තා හෝ තනත්තිය ගැන මොකද වෙන්නේ? ඊට වඩා වැඩි දේවල් ගැන ප්‍රසන්න හැඟීම උපදින අවස්ථා නැද්ද? එහෙම වෙලා නැද්ද? එතකොට අර එක දවසක්වත් දකින්න බැරුව දකින්න නැතුව ඉන්න බෑ කියලා හිතපු අයව ඊට පස්සේ දැක්කහම මගේ අරලා යන ගතියකට එනවද නැද්ද? දැක්කහම මගේ අරලා යන ගතියකට එනවා. අප්පෝ දැක්කොත් ඉවරයි කියලා හිතෙනවා. හ්ම්. දැන් වෙනස් වෙලා තියෙන්නේ කොහෙද? එදා එයා හින්දා දුක් ඇති වුණා දැක්කේ නැත්තම්. අද එයා හින්දා දුක් ඇති වෙනවා දැක්කොත් නේද? වෙනස් වෙලා තියෙන්නේ ඒ පුද්ගලයාද වෙනස් වෙලා තියෙන්නේ තමන්ගේ සිතද? එහෙනම් සිත වෙනස් වුණොත් වේදනාවල් වෙනස් වෙනවද නැද්ද? අපේ මනස වෙනස් කරලා මනසෙන් විඳින දුක් නැති කරන්න පුළුවන් දෙයිද? වෙනස් වෙනකම් බලන් ඉන්නේ නැතුව නේද? අපි කරන්නේ වෙනස් වෙනකම් බලන් ඉන්නවා. ඈ වෙනස් කරගන්න ඕනේ. එහෙනම් පැහැදිලිවම මනස වෙනස් කරලා තමන්ගේ මානසික ස්වභාවය වෙනස් කරලා දුක් නැති කරන වැඩපිළිවෙලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඉතින් සල්ලේක සූත්‍රයට ආශ්‍රයෙන්ම කියනවා නම් කොච්චර එක කියන්නේ නැහැ කියලා කිව්වත් ඉතින් ඒ සල්ලේක සූත්‍රයේ ආශ්‍රයෙන්ම තියෙන කාරණාව තමයි කුසල උත්පාද පරියාය සල්ලේක පරියාය කුසල උත්පාද පරියාය මේ විදිහට තමන්ගේ හිතේ ඒ එන හැම අකුසලයක්ම අයින් කරගන්න විදිහ බුදුරජාන් වහන්සේ සල්ලේක සූත්‍රයේ තරම් නෙවෙයි ඒකුත් සූත්‍ර ධර්ම වල දේශනා කරා. එතකොට බෞද්ධයෙක් විදිහට අපි අපේ ජීවිතයට ආවනම් මේ ජීවිතය තුළ මම බෞද්ධ කියලා කියාගත්තා නම් මගේ ළඟේ අභිමානය තියෙන්න ඕනද නැද්ද? ලෝකෙට ඕන හැටියට මං හැදගහනවද? ලෝකෙට මට ඕන හැටියට ලෝකෙ හැදගස්සවා ගන්නවද? ලෝකෙ තියෙන தත්ත්වයේ හැටියට මං හැදගහන එකද හොඳ? ලෝකයේ තියෙන தත්ත්වය තේරුම් ගන්න පුළුවන් විදිහට මාව හැදගස්ස ගන්න ඕනේ. එහෙම නැත්නම් මගේ මනස සකස් කරේ නැත්නම් මම ලොකු අපහසුයකට පත් වෙනවා. එතකොට හැමතැනම විසිරෙන හිත නොවිතරී තියෙන්න දුක් හටගන්න හිතේ දුක් නැති කරගන්න, පීඩන හටගන්න හිතේ පීඩන නැති කරගන්න, නොසන්සුන් හිතේ නොසන්සුන්කම නැති කරගන්න එතකොට තීන විද්‍යේ සහිත කම්මැලි කුසීතකමට වැටෙන හිතේ කුසීතකම නැති කරගන්න කාර්යක්ෂමව කටයුතු කරගන්න අවශ්‍ය කරන හිතේ වැඩපිළිවෙල නැත්තම් මම හැමදාම කියන දේ මතකයි නේද මට මේ උදාහරණය දැනෙන්නේ තාම වටින දෙයක් විදිහට එලාම් එක තියලා නැගිට ගන්න බැරුව ඉන්නවනේ මම හැමදාම කියන්නේ නේද එලාම් එක තියලා නැගිට ගන්න බැරුව ඉන්නවා එලාම් එක වදිනවා දැන් නැගිටින්න නැගිටින්න නැගිටින්න කියනවා නැගිට ගන්න බෑ අංශභාගය හැදිලා වගේ ඉන්නේ. බොහෝ වැඩ අපි කරන්න බෑ කරන්න බෑ කරන්න බෑ කියලා කියනවා නේද? හ්ම්. ඉතින් මට මේක කරන්න බෑ මට මේක කරන්න බෑ කියලා කියනවා. භාවනා කරන්න බෑ කියනවා. සිල්ලක්ින්න බෑ කියනවා. තරහ යන එක නවත්තන්න බෑ කියනවා. ඊර්ෂ්‍යාව නවත්තන්න බෑ කියනවා. ක්‍රෝධය නවත්තන්න බෑ කියනවා. වෛරය නවත්තන්න බෑ කියනවා. නේද? මට බෑ මට බෑ මට බෑ මට බෑ මට බෑ කියනවා. නැගිට ගන්න බෑ කියන ළමයි කවදින්ද? හැබැයි අන්දේ සර්පයා ඉන්නවා වගේ දැනුණොත් නේද? නැගිටිනවා නෙවෙයි නේද? පැනෙනවා, පයින්නවා. එහෙනම් මේ ඇඳේ වැතිරිලා ඉඳලා තියෙන්නේ පණින්න පුළුවන් කෙනෙක්ද නැද්ද? කොහෙද වෙනස් වෙන්නේ? ශරීරයේද වෙනස් වෙන්නේ, හිතද වෙනස් වෙන්නේ? සිතයි වෙනස් වෙන්නේ. සිතේ බය ඉපදුනා නේද? දැන් සිත ප්‍රබල කරගත් කල්හි මේ කය නිකම්ම වැඩ කරනවා. නේද? එහෙනම් ගිය වසර පුරාවට මම මගේ ගෙවපු ජීවිතය හිත ප්‍රබල කරගත්තාද හිත දුබල කරගත්තාද කියලා විමසා බලන්න ඕනේ. හිත ප්‍රබල කරගත්තා නම් යම් පමණකින් වෙනදාට වැඩිය ජීවිතේ වෙනස් වෙලා තියෙන්න ඕනේ. ඒ ජීවිතේ සංවිධානාත්මක වෙලා තියෙන්න ඕනේ. ක්‍රමානුකූලව තමන්ගේ ජීවිතය ඉදිරියට අරගෙන තියෙන්න ඕනේ. මම දන්න ලෝකයේ බොහෝ පොහොසත් මිනිස්සුන්ගේ චරිත කතා. ජීවිතේ සාර්ථක කරගත්තත්ගේ චරිත කතා. ඕනෑ තරම් තියෙනවා මේ දරුවෝ ඒවා පරිශීලනය කරන්න ඕනේ. එතකොට ඒ හැම කෙනෙක්ම දියුණු වෙච්ච විදිහ ගැන එක තැනකදී පරාජය පරාජය විදිහට බාරගන්නේ නැතුව ඊටාම ප්‍රබලව තමන්ගේ සිත සකස් කරගෙන දියුණු වෙච්ච විදිහ ගැන ඕනම වෙලාවක අපිට අපි වෙනස් කරන්න පුළුවන්. ඒ ඒ විදිහ ගැන ඒ ඒ තැන්වල සඳහන් කරලා තියෙනවා. නමුත් මේ හැම දෙයක්ම ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඊට වැඩිය බොහොම ඉහළ තැනකයි තියෙන්නේ. ඍජුවම හිත ගැන කතා කරලා ඍජුවම හිත වෙනස් කරන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා. එහෙනම් බෞද්ධයා ඊට සංවිධානාත්මකව ජීවත් වෙන චරිතයක් වෙන්න ඕනේ. හරි. තමන්ගේ ගත කරන කාලය ගැන සිහිය තියෙන්න ඕනේ. තමන් කතා කරන වචන ගැන සිහිය තියෙන්න ඕනේ. තමන් කරන ක්‍රියා ගැන සිහිය තියෙන්න ඕනේ. ඒවා බොහෝ වැඩ එකවර කරගන්න පුළුවන් කාර්යක්ෂම වැඩ කරන්න පුළුවන් සංවිධානාත්මක චරිතයක් බවට පත් වෙන්න ඕනේ. හරිද? ඒකයි ප්‍රත්‍යවේක්ෂාවේ තියෙන වටිනාකම. ඒකින්ද අපි අද ප්‍රත්‍යවේක්ෂාව වෙනම තැනකට අරයන් හදන්නේ. දැන් මේ වෙනකොට දිනපොතක් හොයාගෙන දන්නේ නැහැ. දැන් දෙසැම්බර් 31 වෙනකොට අපි දිනපොත් හොයාගන්නවා. හෙට ඉඳන් දිනපොත පරිශීලනය කරන්නයි ඉන්නේ. බොහෝ දෙනා තමන්ගේ දිනපොත පරිශීලනය කරේ කුමකටද? කෙලස් වැඩි කරගන්න අතීත මතකය ආවිද කරන් ලොකු දුවගේ ගෙදර ගියා මෙහෙම වචනයක් කිව්වා මෙහෙම වුණා නේද විභාගය සමත් වුණා නැත්නම් අර දේවල් වුණා මේ දේවල් වුණා පුතා ඉස්සෙල්ලාම රස්සාවට ගිය දවස විවාහ වෙච්ච දවස කියලා ඇඳිච්ච දේවලුයි සන්තෝෂ වෙච්ච දේවලුයි ලියන්න නේද දිනපොත පාවිච්චි කරන්නේ නේද හොඳ දෙයක් අමතක කළ යුතු දේවල් නේද වැඩක් නැති දේවල් පුහුදුන් දේවල් ලියන්නයි ගාක් දෙනෙක් දිනපොත පාවිච්චි කරන්නේ 2018 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා ඉඳලා දැන් තාම 8යි කාලෙට විතර ඇති වෙලා මේ අදත් අදත් පුළුවන් ඕනනම් දිනපොතක් හොයාගන්න තව වෙලා තියෙනවා. හ්ම් හෙට උදේ ඉඳන් අපි දිනපොතක් හෙට දවසේ ඉඳන් හැන්දෑවට හැමදාම දිනපොතක් පාවිච්චි කරමු. කොහොම එකක්ද? අද දවසේ මම කොයි විදිහට දවස ගත කරාද? මට ප්‍රයෝජනවත් වෙච්ච ඒවා මොනවාද? ආධ්‍යාත්මික සුවය සඳහා. ඉතින් ඒකේ පුළුවන් පොඩි පොඩි තීරු ටිකක් බෙදා ගන්න. නේද? වැඩියෙන් මං කොච්චර බුදු යෑවාද ඒවා පවා සංවිධානාත්මක චරිතයක් තමන්ගේ චරිතය සංවිධානය කරගන්නකොට නිදියන එක පවා පින්නත් ක්‍රමානුකූලව අඩු කරන්න පුළුවන් මේ ශරීරය කියන්නේ පුරුදු ගුලියක් ඒක දන්නවද නැද්ද එතන මතකද ඉතා කාර්යක්ෂමව ජීවිතය ගත කරන්න වෙච්ච දින කීපයක් තියෙනවා අපි ගෙදරක උත්සවයක් අපි තම විවාහ මංගල්‍යයක් වගේ සංවිධානය කරන්න වෙච්ච කාලයක් ආවා කියලා ඒ කාලේ කොහොමද දැන් ජීවත් වෙන්නේ රූපවාහිනී බල බල හිටියද කාත් එක්ක හරි කතා කරගෙන හිටියද? වැඩි නිින්ද ගියාද? අසනීප දැනුණාද? නේද? අසනීප තිබුණා අපි හිතමුකෝ 12ට විතර කෑම කාලා දැන් තව ගමනක් යන්න තියෙනවා. ශාලාවක් හරි මොකක් හරි මේ හම්බෙන්න කවුරු හරි වමනාවකට. නිදිමතයි කියලා බුදිය බුදි හිටියද? ඉසේකක්මයි කියලා නිදාගෙන හිටියද? ආපු ගමන් අමාරුයි කියලා හිටියද? බඩගිනි කියලා හිටියද? නෑ ඇයි? අර උත්සවය හරියට කරගන්න බැරි වෙයි කියලා බයර. හිතේ ඉපදිච්ච බයර මං මගේ ප්‍රිය මිනිස්සු ඔක්කොම මෙතෙන්ට එනවා. එනකොට මේක හරියට කරගන්න බැරි වුණොත් කියලා ලොකු හිතේ තියෙන එක. නේද? ආන් ඒකින්ද ඉතාමත්ම කාර්යක්ෂම චරිතයක් බවට පත් වුණා මතක නැද්ද ඒ දවස් ටිකේ? නේද? වෙන කිසි දෙයකට හිත යොමු කරන්න වෙලාවක්වත් තිබුණේ නැහැ. අන්න ඒ වගේ හැම නිමේෂයකම අපේ හිත වෙනස් කරගෙන තියාගත්තොත් පින්නත් අදාළ විදිහට හිත සකස් කරගෙන තියාගත්තොත් අන්න ඒ තැනත්තන් තැනත්ව හරීම කාර්යක්ෂම පුද්ගල බවට පත් වෙනවා. වෙලාව අහක යන හැම වෙලාවකම තමන්ගේ ජීවිතේ අහක යන හැම වෙලාවකම ආපහු ගන්න බෑ. අපි පින් කරගෙනද නැද්ද? මම මතක් වෙන්න දෙයක් කියන්නම්. කරපු පින් හින්දාද නැද්ද? කරගත්ත පුණ්‍ය ශක්තිය, පුණ්‍යාභි සංස්කාරයන් හින්දා නේද මේ මනුස්ස ජීවිත ලැබුණේ? මේකේ කෙලවර කවද්ද? බොහෝ විට කර්මයේ සේවන දාන. එහෙනම් ගත කරන හැම නිමේෂයක්ම මම්ම හම්බ කරගත්තේ නැද්ද සංසාර ජීවිතේ? නේද? සතර ජීවිතේ ගත කරන හැම මේ වෙලාවේ මම ගත කරන හැම නිමේෂයක්ම මම අතීතේ හම්බ කරගත්ත ඒවාද නැද්ද? පුණ්‍යාවි සංස්කාරය. මේ සල්ලි දීලා ගත්ත පැකේජ් එකක් තියෙනවා කියලා හිතන්නේ. ඉන්ටර්නෙට් පැකේජ් එකක්. නේද? එතකොට මේ පැකේජය භාවිතා කරලා අපි රූපයක් බලන, ශබ්දයක් අහන හැම වෙලාවකම මේ අන්තර්ජාල පැකේජය ගෙවෙනවද නැද්ද? නේද? මුදලක් වෙන් කරගෙන එහෙම එකක් ගත්ත කෙනෙකුට ඒකෙන් ඉතා ප්‍රයෝජනවත් වැඩක් වගේම තේරුම්න්න නැති වැඩක් කරන්න පුළුවන් බෑ. හැබැයි ගෙවෙන එක ඒකක එකක්වත් ආපහු ගන්න පුළුවන්කම ඒක වැරදි දෙයකට භාවිතා කරත් ගෙවෙනවා, නිවැරදි දෙයකට භාවිතා කරත් ගෙවෙනවා, සාමාන්‍ය දෙයකට භාවිතා කරත් ගෙවෙනවා. අපි ගත කරනකොට මේ ජීවිතයේ පහුවෙන හැම තත්පරයකම උපදින හැම චක්කු විඥානයක්ම සෝත විඥානයක්ම ගහන විඥානයක්ම දිව්‍යා විඥානයක්ම කාය විඥානයක්ම මනෝ විඥානයක්ම කියන මේ දැනීමක් තියෙනවා නම් ඒ හැම දැනීමක්ම මේ ඉන්ද්‍රිය හරහා එන පුරාණ කර්මයක් නේද? එහා කියන්නේ පුරාණ කර්මයක්. ඉඳ හටගත් දෙයක්. එහෙනම් විඥානය හටගන්නේ එහෙම හේතු වෙලා. එහෙනම් හැම වෙලාවකම අපි හම්බ කරගත්ත ජීවිතේ දිවෙනවද නැද්ද? හෙට එළි වෙනකන් තියෙනවා අනිත් දවල් වෙනකන් තියෙනවා කියලා හිතුවට ඒ තමයි ඉවර වෙන්න තියෙන ටික. සමහර ඇත්තෝ මේ ජීවිතය ඉතාම ඉහළ මට්ටමකට අරගෙන යනවා අවසාන කාලය වෙනකොට ලොකු සතුටක් ඇති වෙන්න පුළුවන් විදිහට උනන්දුවෙන් කටයුතු කරලා ඉතා උනන්දුවෙන් කටයුතු කරලා තමන්ටත් යහපත උදා කරගෙන අනුන්ටත් යහපතක් උදා කරගෙන විශාල ඉහළ මානසික තත්යකට ඉහළ තැනකට තමන්ගේ ජීවිතය අරන් යන අතරවාරයේ සමහර ඇත්තෝ ගෙවල් විතරක් හදලා, දරුවෝ විතරක් හදලා, Tamanට විතරක් සතුටු වෙන්න ඕන. නේද? ගෙදරින් සතුටු වෙන්න පුළුවන්, දරුවන්ගෙන් සතුටු වෙන්න පුළුවන්, වාහනයකින් සතුටු වෙන්න පුළුවන්. කාටද? මගේ ගෙදර දැක අනිත් අය සතුටු වෙනවද? මගේ වාහනය දැක අනිත් අය සතුටු වෙනවද? මගේ දරුවෝ දැක අනිත් අය සතුටු වෙනවද? එහෙනම් මං හදාගෙන තියෙන්නේ කොයි ඒවද? මට විතරක් සතුටු වෙන්න ඕන කෑල්ල හදාගෙන සමහර ඇත්තෝ. අන්තිමට තමන්ගේ මරණය කිට්ටුනට අරව ඔක්කොම වෙනස් වෙන්න පටන් ගන්නවා. දරුවෝ වෙනස් වෙන්න පටන් අරන්. ඊවල් දරුවල් වෙනස් වෙන්න පටන් අරන්. නේද? ඒවා බෙදලා දෙන්න වෙලා. හේන්න නැතුව ගිහිල්ලා, ඇහෙන්න නැතුව ගිහිල්ලා. දැන් එහෙනම් නිෂ්පල වෙනවද නැද්ද ජීවිතේ? නේද? ඒවට විතරක් බැඳිලා. එන්නේ එහෙම ජීවිත හරියන්නේ නැහැ. බැඳීම් විතරක් තියෙන, <clears throat> බඩු බාහිර ආදී විතරක් එකතු කරන ජීවිත සාර්ථක ජීවිත බවට පත් වෙන්නේ නැහැ. ඒකයි ආධ්‍යාත්මික සුවයක් ඕනෑ කියලා කියන්නේ. අර පැත්තෙන් මොන දේවල් එකතු කරත් අන්තිමට වෙන්නේ විඳවිල්ල විතරයි. එහෙනම් තමන්ගේ හිත වෙනස් කරන වැඩපිළිවෙලකට යන්න ඕනේ. ඒ සඳහා ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒ සඳහා පිළිවෙත් මාර්ගය පුරන්න ඕනේ. ඒ සඳහා තමන් ඉතා සංවිධානාත්මක වෙන්න ඕනේ. මම ආරාධනා කරන මේ අත්තන්ට ධර්මයේ තුල යෙදෙන්න වෙලාවක් නැහැ කියලා බොහෝ අය. හරිද? පුළුවන් නම් කාලකලමනාකරණයක් පටන් ගන්න. දිනපොත ගන්න කිව්වේ ඒකටයි. තමන්ගේ දවසේ තමන්ට ප්‍රයෝජනය සඳහා ලෞකික ප්‍රයෝජනය දක්වා ගත කරපු කාලය වගේම පැය දවසකට විනාඩි කීයද 1440ක් තියෙනවා හිතුවද ඒක දවසකට විනාඩි 1440ක් තියෙනවා මේකෙන් 400ක්ම දාන්නකො බුදියන්හා 360ක් කියන්නේ පැය 6ක් තව 40කුත් දැම්මා වැඩි ගොඩක් වැඩි හරි නිකම් මම කියන්නේ 1000ක්ම දාන්නකො අනිත් වැඩ ටිකට 40ක්වත් වැඩම ගන්න භාවනාවකට ධර්ම අවබෝධය සඳහා ඇයි මගේ මනස දියුණු වෙන්නේ නැහැ මං කොච්චර උත්සාහ කරත් ධර්මය තුලින් පෝෂණය වෙන තුරු මනස දියුණු වෙන්නෙම නැහැ සීලය පිරික්සන්න ඕනේ සමාධිය වඩන්න උත්සාහ කරන්න ඕනේ යම් කිසි කෙනෙක් අපේ පින්නත් අපි කොයි වෙලාවක හරි තීරණයක් ගන්නවා නම් මට සමාධිය මට සමාධියක් වඩන්න බෑ ජීවිතේ කවදාකවත් කියලා ඒ තරම් අවාසනාවන්ත දවසක් ඒ තරම් අවාසනාවන්ත තීරණයක් තවත් නැහැ. ඒක බුදුරජාන් වහන්සේගේ තීරණයට පිටින් යනවා. බුදුරජාන් වහන්සේ මොකක්ද දේශනා කරේ? මහණෙනි කුසලය වඩන්ඩ කුසලය වඩන්ඩ කුසලය වඩන්ඩ ඇයි මං කුසලය වඩන්ඩ කියන්නේ? ඒක කරන්න පුළුවන් හින්දා බැයි නම් මම කියන්නේ නෑ බැයි නම් මම කියන්නේ නෑ ඒක වර්ධනය කළ යුත්තා සමාධිය වර්ධනය කරන්න පුළුවන් ප්‍රඥාව වර්ධනය කරන්න පුළුවන් ඕනම මනසකට ඒක ක්‍රියාත්මක භාවයට ගන්න පුළුවන්. තමන්ගේ ජීවිතයේ ගතිගුණ වෙනස් කරන්න පුළුවන්. ඒකින්ද අපි හෙට ඉඳන් අපේ කාලය කළමනාකරණය කරන්න පටන් ගමුද බෞද්ධත්ව විදිහට. ගයිද පොතේ ලියනද අඩුම ගන්න භාවනා කරපු වෙලාව සහ නිදාගත් වෙලාව. හරි. තව කැමති කෙනෙකුට ඕනනම් උතට දාන්න පුළුවන්. මගේ ආධ්‍යාත්මික ප්‍රයෝජන සඳහා මම යොමු කරපු වෙලාව පොඩ්ඩක් අපි ඒවා කරනකොට කාලය මැනගෙන චුට්ටක් කරලා ඔය වෙන ඒවා ලියන ගමන් ඔන්න ඔය ටික පොඩි තීරුවක ලියලා දාන්න මම මෙච්චර වෙලා අද දවසේ භාවනා කළා. හරි පොඩි කොටුවක් හදාගන්නවා. භාවනා කරපු වෙලාව හැම එකේම තියෙනවා. භාවනා කරපු වෙලාව. භාවනා කරපු වෙලාව කියන්නේ පටන් ගත් වෙලාව නේ භාවනා කරපු කාලය. මට වැරදුනේ භාවනා කරපු කාලය. හරිද? ඊළඟට මගේ යහපත සඳහා යොදවපු මගේ යහපත සඳහා යොදවපු කාලය. මගේ යහපත කියන්නේ දරුවෝ හදනවා, ගෙවල් හදනවා ඒව නෙවෙයි. විනයුවත් නෙවෙයි. ධර්ම ශ්‍රවණය වුණාද? හරි. නේද? එතකොට මේ වගේ ආධ්‍යාත්මික යහපත සඳහා යොදවපු කාලය සහ නිදාගත්ත කාලය. ඇයි නිදාගත්ත කාලය යොදවගන්නේ? ඒක කොච්චර කම්මැලිද කියලා හොයාගන්න. අන්න එහෙම අපිට තව මේකට බොහෝ දේවල් එකතු කරගන්න පුළුවන් වෙනවා. සමහර ඇත්තෝ මේවට එකතු කරන් ඉන්නවා පංචශීලය. කැඩුනා නම් හරි ලකුණක් දා වැරදි ලකුණක් දානවා හැක්කනම් හරි ලකුණක් දානවා මේ විදිහට තමන්ගේ ජීවිතයට ජීවිතේ සංවිධානාත්මක වෙන්න ඕනේ බොහෝ පරිගණක එහෙම දන්නේ නැත්නම් මේ ඉන්නේ ඉතින් ඒත්තන්ට පුළුවන් තමන්ගේ මොන හරි මුද්දුකාංගයක් පාවිච්චි කරගෙන මේ වගේ සටහනක් තියාගන්න ඒ වගේ සටහනක හොඳට බලා ගන්න පුළුවන් අභිවෘද්ධියක්ද පරිහානියක්ද කියලා. ටික ටික ටික ටික පුරුදු කරගත්තාම මේ ශරීරය නිදියන්න පැය 7ක් පුරුදු වෙලා තිබ්බනම් තුනන්නේ 6කට අඩු කරගන්න පුළුවන් ඊට පස්සේ. 6ක් පුරුදු වෙලා තිබ්බනම් 5කට අඩු කරගන්න පුළුවන්. 5ක් පුරුදු වෙලා තිබ්බනම් 4කට පවා අඩු කරගන්න පුළුවන්. පාන්දර මේ බලන්න අපි කොච්චර කාලයක් නාස්ති කරනවද කියලා. දවසකට පැය 6 මදිද? ඇති. ඒකෙත් බලන්නකො මේ තමගේ ජීවිතය ගැන කල්පනා කරන අය ඒවා සකස් කරගන්නවා. හරි? බුදුජාන විශ්වාසයේ දේශනා කරේ මධ්‍යයාමේ මධ්‍යම යාමේ සැතපෙන්න කියලා. හා 10 ඉඳන් 2 වෙනකන් කිව්ව පැය 4 මදි. පැය 4 මදියයි මොකද කරන්න ඕන? තව පැය දෙකක් 6ක් ඕන කියන අය මොකද කරන්න? පැය තව පැය දෙකක් එකතු කරගන්න. ඔය පැය දෙක එකතු කරගන්න හොඳ කොහොමද එහෙනම්? දැන් 10 මෙහෙමනම් පාන්දර දෙක මෙහෙමනම් කොහොමද කට දෙක තියෙන්නේ නේද? දැන් දෙකක් එකතු කරනවා නම් හොඳම කොයි පැත්තට එකතු කරොත්ද? මේ පැත්තට එකයි මේ පැත්තට එකයි. දැන් එතකොට කීයද කියනකම්? 9 ඉඳන් පාන්දර 3 වෙනකම්. හොඳ නැද්ද? right මොකද වෙන්නේ? මං අහනවා මේ අත්තන්ගෙන් 9 ඉඳන් පාන්දර 3 වෙනකම් පැය 6ක් නිදින කාලය අපි ඔන්න ඔය 9 අතහැරලා 9 දානවා රෑ 11 මාර 12 දක්වා. නේද? අන්නේ 11 මාර 12 දක්වා දාපුවාම ඒ ගත කරන පැය තුන සාමාන්‍යයෙන් ගත්තොත් ප්‍රයෝජනයක් තියෙනවමද? ගාහ කාලවට. ගාහ කාලවට නෑ නේද? ඔහේ ගත කරන කාලය 9ට නිදා ගන්න කලින් ලෑස්ති වෙන්න වෙනවද නැද්ද හුඟක් කලින්? තමයි කටයුතු ඔක්කොම ඉවර කරලා 9ට නිදාගත්තොත් පාන් මොකද? රෑ 9 12 වගේ කාලේ අපේ නිවෙස්වල ඕනෑම තැනක හුඟක් අය කෙලෙස් සඳහාම සින්දු අහන්න, වැඩසටහන් බලන්න යන ඒකු දේවල් වලට පාවිච්චි කරන වෙලාවක්. ඉතින් හරි කරදර කලබලකාරී, සද්දකාරී වෙලාවක්. යම් කිසි කෙනෙක් ඒ වෙලාව පාවිච්චි කරා නම් නිදාගන්න ටික දවසකින් පාන්දර 3ට නැගිට්ටොත් හුඟක් වෙලාවට පැය දෙකක් විතර ඉතාලම නිස්කලංක වෙලාවක් Taman Tamanට ලැබෙනවා කියලා තියෙනවා. හරිද? ඉතින් දැන් කියයි ඕක කොහොමද පුරුදු කරන්නේ? නම් නිදාගන්න ගියා නිින්ද යන්නේ නැහැ නේ කියලා. මං කියන්නේ මේක පුරුදු ගුලියක් කියලා. කොහොමද මේක හදන්නේ? මේක විසුණු වහන්සේ නමක් එක දවසක් මට කියනවා බලන්නකො අද දවස් මගේ පොඩ්ඩක් හරි වගේ මට පරක් වෙලා නැහැරුණේ අද කියලා. මං කිව්වා කීයද සර්? හතරට. හතරටයි හැරුණේ කියලා කියනවා. බලනකොට උන්වහන්සේ හැමදාම දෙකට හැරලා වැඩ කරන ස්වාමීන් වහන්සේනවා. කොහොමද වැඩේ? වරක් වෙලා කියන සංඥා වෙන්නේ එතකොට. කොච්චර ඒ ශරීරය හුරු වෙලාද බලන්න. මේ බලන්න ඕනම දෙයක් හුරු කරන්න අපි කල්පනා කරොත් පුළුවන්. දැන් එක දවසක අමාරුවෙන් හරි තුනට නැගිට ගන්නවා. හැබැයි නිදිආදරය 12 කියන්නේ. හැබැයි එදා දවසේ තියෙන ලොකු උපවාසයක්. ඒ තමයි කියන්න පුළුවන්. දවල් නම් නිදියන්නේ නැහැ. ඔහොම නෙවෙයි මොනවා හරි කරලා ඉන්නවා. එදා දවසේ හිටියොත් තුනට හරි දෙකට හරි නැගිටලා කමන්නේ. හිටියොත් එහෙම මොකද වෙන්නේ? ඔන්න අටහමාර නම වෙනකොට මොකද වෙන්නේ? දිනවතනවා. හරිද? වැඩි දවසක් යන්නේ නැවක පුරුදු වෙන්න. එදා 9ට බුදේලා පහතුන නැගිට්ටනම් ඊළඟ දවසේ ආය ඔය රටාවට. මේ රටාවල ඉක්මනට මේ ශරීරය ග්‍රහණය කරගන්න පුළුවන්. මේක අපි දැනගත්තේ නැහැ. හරිද? මතකද මම තව කියන කතාවක් කියන්නම්. මේවා ටික ඔක්කොම අද දවසේ ආය මතක් කරන්නේ ලොකු ප්‍රයෝජනයක් තියෙන හින්දා. හත වෙනකන් නිදා ගන්න පුරුදු වෙලා තියෙන කෙනාට හතරට නැගිට්ටහම නැගිට උනවා. හරියට වේදනාව එනවද නැද්ද ශරීරේ? තීව්‍ර කටුක මාරාන්තික වේදනාව එනවා. ඒකෙද එයා හදන්නේ මොකද්ද? හරහා පෙරලන්න ඕනේ මේ ශරීරේ හරහා පෙරලන්න ඕන හරහා වැටෙන්න ඕන හරහා වැටෙන්න ඕන කියලා තමයි ඉන්නේ. හැබැයි ඊළඟ දවසෙත් කතා කරනවා. ඊළඟ දවසෙත් කතා කරනවා. ඊළඟ දවසෙත් කතා කරනවා. එන්න එන්න එන්න අර ඇති වෙන වේදනාව වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වෙනවා. දවස් 10ක් විතර එක දිගට මේ වගේ පාන්දර හතරට නැගිට්ටොත් අන්තිමට මොකද වෙන්නේ? ඉබේම හැරෙනවා. නේද? අර වේදනාව වලට මොකද වෙන්නේ? ඒවනේ. එහෙනම් අපිට ඔය එක එක අපි නොකර අපි කරන්න අකමැති දේවල්. නමුත් කුසල් වැඩෙන දේවල් සිල් රකින්න ගියාම එක එක දේවල් කරන්න ගියාම හරියට වේදනාව එනවා. ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න ගියාම වේදනාව එනවා. අනුන්ගේ නපුරු වචන දරන්න ගියාම වේදනාව එනවා. අනුන්ගේ නපුරු ක්‍රියා දරන්න ගියාම වේදනාව එනවා. නේද? ඊළඟට භාවනා කරන්න ගියාම වේදනාව එනවා. නේද? හොඳට මතක තියාගන්න මේ අවවාදය දැඩිව මතක තියාගන්න. අපි අකමැති දේවල් කරන්න යනකොට හරියට වේදනාව දැනෙනවා. හැබැයි අකණ්ඩව පුරුදු කරොත් ඒ වේදනාව නැති වෙනවා. ආයාසයෙන් කරන දේ ඔන්න මතක තියාගන්න ඕන දේ ආයාසයෙන් කරන දේ ටික දවසකින්ම નિરાයාසයෙන් කරන්න පුළුවන් තත්ත්වෙට අපේ මනසපත් වෙනවද නැද්ද? නේද? ආයාසයෙන් කරන දේ ටික දවසකින්ම નિરાයාසයෙන් කරන්න පුළුවන් තත්ත්වෙට පත් වෙනවා. ආයාසයෙන් කරන්න ඕනේ. කායෙන් හරි වෙන් වෙන්න ඕනේ. මොකද කරන්නේ? වෙන් වෙන්න ගියාම රිදෙනවා. නමුත් වෙන් විය යුතුයි නා. මොකද කරන්නේ? රිදි රිදීම රිදි රිදීම ඉවසගෙන නේද දැනගෙන ඉන්නවා. මොකද මම මේක ඉවසුවොත් ටික දවසකින්ම මේක හරියනවා. පාප මිත්‍යාංගයෙන් නේද? Tamanට පුරුදු වෙලා තියෙන දේවල් වලින් අයින් වෙන්න ගියාම හරියම හ්ම් නරක පුරුදු වලට අපි එකතු වුණාම ඒවා ගයින් වෙන්න හරිය අමාරුයි. නේද? එක එක එක එක ප්‍රාණඝාත, අදත්තා දාන, සුරාපානය ආදී දේවල් අපේ ජීවිතයට එකතු වුණාම ඒවායින් ඒවාට අදාළ තැන් වලින් මග හැරිලා අපි කොහොම හරි කරලා ඒ අධික වේදනාව ඇබ්බැහිය කියන්නේ අන්නේ වේදනාව, දරන්න බැරි වේදනාව. ආන්ගේ වේදනාව දැනගෙන ඉන්න ඕන. මම මේ ඒකට කියන යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ඒකට මතකනේ සබ්බාස සූත්‍රය මම කියලා දුන්න වෙලාව කියලා දුන්නා. අදිවාසනේ කියන්නේ ඒකයි. හරිද? පටිසංකා යෝනිසෝ කියලා තියෙන. ඒ කියන්නේ දැනගෙන මේක කරන්නේ මෙයා. දුක් විඳිනව නෙවෙයි. සමහර අය කියනවා පීඩන දරා ගන්න එපා ඒවට ඉඩ දෙන්න. හරිද? ඔකට ඉතින් වදනත් ලෑස්ති කරන් තියෙන දැන් ස්ට්‍රෙස් රිලීස් කරගන්න කියන ඒවා තියාගන්න හොඳ නැහැ කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පීඩනය තියාගන්න එපා කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ පීඩනය තියාගන්න එපා කියන්නේ අපි පීඩණයෙන් යම්කිසි වැඩක් කරනවා නම් ඒ පීඩණය නිදහස් කරන්න ඒකෙම යෙදුනා නම් යෙදිච්ච වාරයක් ගානේ ඊළඟ වතාවේදී ඒ ඒ දෙහි යෙදෙන්න ඕනේ පීඩණේ අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරේ තමන්ගේ මනසේ තියාගන්න. මේක අයින් කරලා වාසය කරන හැම වෙලාවකම හැම වෙලාවකම මේකට තියෙන ආසාව අඩු වෙනවා අන්තිමට ඒක නැත්තරම නැති වෙලා යනවා. ආම් පීඩණේ නවත්ත ගන්න විදිහ. හරි ඒක දැනගෙන කරන්න. එතකොට දවසින් දවස දවසින් දවස එයා බොහොම සංවිධානාත්මක ජීවිතේ සංවිධානාත්මක වෙන්න ඕනේ. හැම වෙලේම සංවිධානාත්මකව කටයුතු කරන්න අපි සූදානම් වෙන්න ඕනේ. අන්න ඒ සූදානම තමයි අපේ ජීවිතය සුරක්ෂිත කරන්නේ. ඒකද අපේ දිනපොත එහෙනම් මොකටද මේ වසරේ? තමන්ගේ ජීවිතය සංවිධානය කරගන්නටයි. කුසලයේ වර්ධනය කරගන්නටයි. හැම වෙලේම තමන් ගැන පිරික්ස පිරික්සා පිරික්ස පිරික්සා පිරික්ස පිරික්සා තමන්ගේ ජීවිත සුරක්ෂිතභාවය ඇති කරගන්න ඕනේ. ඇති කරගෙන අහක යන වෙලාව නැති කරගන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගන්න ඕනේ. ඒ සඳහා අපි නැවත පිරික්සීම සඳහා තමන්ගේ සටහන් පොතේ තව නොයෙක් උදව මම මේ නිකම් පොඩි අදහසක් දුන්නා විතරයි. තමන්ගේ ඒ දින සටහන් පොතේ තමන්ගේ දවස සංවිධානය කරලා මේ විදිහටයි මම අද පටන් ජීවත් වෙන්නේ. ජීවිත දැක්මක් අපිට තියෙන්න ඕනේ. සංසාර දැක්මකුත් තියෙන්න ඕනේ. නේද? එතකොට ඒ වගේම සැලසුම් තියෙන්න ඕනේ. සංසාරේටම සැලසුමක් තියෙනවා මෙන්න මේ විදිහට නිවන් දකින්න. නිකන් ඔහේ ඉඳලා කවදා හරි වෙන්නේ නැත. එහෙමයි කවදාකවත් ඉස්සරහට යන්නේ නැහැ. මම මේ ක්‍රමයට නිවන් දකින්නේ. මම ශ්‍රාවක බෝධියෙන් නිවන් දකිනවා නම් මම මොකද තව කල් ඉන්නේ? දැම්ම කරගත්තා ඒවයි නෑ මේ තව දුක් විඳින්නේ. එහෙනම් මගේ තියෙන අඩුපාඩු මම තේරුම් අරගෙන සැලසුමක් සංසාර ජීවිතේට සැලසුමක් තියෙන්න ඕනේ. මේ ජීවිතේටත් සැලසුමක් තියෙනවා. මම මැරෙන්න ඉස්සෙල්ලා ජීවත් වෙන කාලය තුල මේ ටික කරන්න පුළුවන් වුණොත් කරගන්නවා. ඊළඟට අවුරුද්දකටත් අවුරුදු 5කටත් සැලැස්මක් තියෙනවා. ලබන අවුරුදු 5 ඇතුළත මම මේ විදිහට කටයුතු කරනවා. අවුරුද්දකටත් සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්මේ උපසැලසුම් තියෙන්න ඕනේ ඊට පස්සේ කොහොමද? මාසෙකට. අඩුම ගානේ හැයට නිදා ගන්නකොට ඔය ඩාරිය ලියනකොට හෙට ගැන Tamanට සැලැස්මක් තියෙනවා. මම මෙන්න මේ ප්‍රයෝජනවත් ටික හෙට දවසේ කරගන්න ඕනේ කියලා. අනේ සැලසුම් සහගත සංවිධානාත්මක ජීවත් වෙන චරිතයක් බවට පත් වෙනවා. ඒ සංවිධානාත්මක චරිතය හරීම ක්‍රමානුකූලයි. මම මේ කියන හරි අමාරු කරන්න මටත් අමාරුයි. නමුත් ලොකු උත්සාහයක් ගන්නවා අපි මේ විදිහට ජීවත් වෙන්න. හරි. අපිට බැයිද අපේ නිවසක තියෙන හැම දෙයක්ම කට්ටියත් එක්ක කතා වෙලා තියෙන හැම දෙයක්ම හැමදාම තියෙන තැනම තියෙන. එහෙනම් ඕක පටන් ගන්න ඕන කොතනින්ද? තමන්ගේ ඇඳෙන් තමන්ගේ මේසෙන් තමන්ගේ පොත්පත් ටික තියෙන තැනින් එක දවසක් එක නායක හම්දුනමක් මට මම අහගෙන තමන්ගේ ගෝල ස්වාමීන් වහන්සේ නමකට උපදේශයක් දෙනවා අහවල් තැනින් අහවල් දේ ගේන්න කියලා දුරකථනයක. අතෙන්ට යන්න ඔය කබඩ් එක ළඟින් හිට ගන්න දකුණු පැත්තේ දොර අරින්න දෙවෙනි තට්ටුවේ තියෙන තුන්වෙනි ෆයිල් එක ගන්න ඕකේ තියෙන දෙවෙනි ලියුම අරන් ඉන්න. කොහොමද වැඩේ කොච්චර සංවිධානත් බලන්න එහෙම එහෙම තැනක ජීවත් වෙනවා නම් අපි හිත සමාධිගතද නැද්ද නේද ගෙදර තියෙන හැමදේම එක තැන තියාගන්න හරියට තියාගන්න පුළුවන් තමන්ගේ දේවල් හැම දෙයක්ම පිළිවෙලට තියෙන තැන දන්නවනම් මේක ලේසිද අමාරුයි මේකෙනුත් වෙන්නේ මම කියන්නේ මට තමයි නමුත් අපි උත්සාහ කරන්න ඕනේ නේද බැරි දේ උත්සාහ එහෙම එහෙම සංවිධානය වෙච්ච චරිත තමයි මේ ජීවිතය සුවපත් කරගෙන සසරත් සුවපත් කරගත්තේ හ්ම් ඒකද හැම වෙලේම මහා දියුණුවක් ඇති කරගන්න පුළුවන් අපිට අපේ ජීවිතවල මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෞකික ජීවිතය සඳහා හරි ලෞකික ජීවිතයේ වර්ධනයට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඕන වෙනවද නැද්ද දැන් අපි කෙටියෙන් ඒකත් මම මතක් කරන්නම් එතකොට අපිට ඔය පංචශීලයේ සුරක්ෂිත කිරීම ගැන ලබන අවුරුද්දට තවත් ටිකක් එකතු කරගන්න පුළුවන්. මේ දරුවෙක්ගේ ජීවිතයක් ඉදිරියට ගන්න සිහියෙන් ජීවත් වීම ඕනද නැද්ද? වීරිය කියන ගුණාංගය ඕනද නැද්ද? අදිෂ්ඨානය කියන ගුණාංගය ඕනද නැද්ද? ඉවසීම කියන එක ඕනද නැද්ද? උපේක්ෂාව කියන එක ඕනද නැද්ද? සිහිය නුවණ වීරිය ඉවසීම අදිෂ්ඨානය උපේක්ෂාව වැනි ගුණාංගයන් අපේ මනසේ වර්ධනය වෙන්නේ ඔක්කොගේම එකම ගානටද නැත්නම් වෙනස්කරද එක එකනා? එක එකනාගේ එකනාගේ වෙනස් සමහර තියෙන අදිස්ත්‍යාන ශක්තිය සමහරුන්ට නැහැ. එතන වැඩක් කරන්න ගියාම සමහර දැඩි අදිස්ත්‍යානයෙන් වැඩ කරන ඉවරනකම සමහර අය මගම පටන් ගන්න තැනම ඉවර කර ගන්නවා සමහර අය. හරියට මම ඔය කියපු ඔක්කොම ගුණාංග ටික මෙන්න මේ වගේ. සමහර අයගේ ඉවසීම නැති වෙනවා සමහර අයගේ ඒ වැඩේ කරන්න ගත්ත අදිස්ත්‍යානය නැති වෙනවා සමහර අයගේ වීරිය නැති වෙනවා. හරිද? හරියට ඒක ඒක මෙන්න මේ වගේ කියලා හිතන්න පුළුවන්. අපි ඔක්කොම එක තැනකින් තියලා ඉරක් ඇඳලා කියනවා කාලාන්තය හැදෙනකන් දුවන්න. හරි සමහර අයට මීටර් 50යි සමහර අයට මීටර් 100යි සමහර අයට මීටර් 500යි සමහර අයට 1000යි එක එකන වැටෙන්නේ එක එක තැන. ඒ වගේ තමයි වැඩ පටන් ගත්තාම. සමහර අය පටන් ගන්නකොටම වැටෙනවා. සමහර අය ටිකක් දුර ගිහින් වැටෙනවා. සමහර අය කවුරු හරි අනිත් පැත්තට ඇද්ද ගමන් වැටෙනවා. නේද? ඒ වගේ පටන් ගත්ත වැඩේ කෙලවර දක්වා යන්න අවශ්‍ය ශක්තිය නැහැ. මොනවද ඒ නැත්තේ? සිහිය මදි. වීරිය මදි. ඉවසීම මදි. අදිෂ්ඨානය මදි. නේද? පිළිගන්නවද? ඔව්. එහෙනම් ඒව වැඩි කරගන්න ඕනේ. හිතක ඒවා කාය වර්ධනය කරන්න බලාපොරොත්තු වෙන අය කයට බොහෝ අභ්‍යාස ලබා දෙනවා. මේ දෛනිකව අකණ්ඩව ක්‍රමානුකූලව નિවරදිව අභ්‍යාස ලබා දෙනවා කය වර්ධනය කරන්න අය. අපි යන්නේ මොන වර්ධනය කරන්නද? හිත වර්ධනය කරන්න යනවා. එහෙනම් ඒ කට්ටියත් මොනවද දෙන්න ඕන? අභ්‍යාස ලබා දෙන්න ඕනේ. කොහොමද? ක්‍රමානුකූලව. නිරතුරුව. නේද? නිරතුරුව නිවැරදිව ක්‍රමානුකූල මානසික අභ්‍යාස ලබා දෙන්න ඕනේ. මොකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමානුකූල නිරතුරු සිහිය වැඩෙන, වීර්ය වැඩෙන, ඉවසීම වැඩෙන, අදිෂ්ඨාන ශක්තිය වැඩෙන මානසික අභ්‍යාසය මොකක්ද? ඔක්කොම කියයි භාවනාව භාවනාව භාවනාව කියලා. නෑ ඊට මෙහා එකක් තියෙනවා. ඒ තමයි සමාදන් වෙලා පංචශීල ආරක්ෂා කරන්නේ. එතනුනේ මානසික අභ්‍යාසය පටන් ගන්න. මානසික අභ්‍යාසයක් පටන් ගන්න. බලන්න සමාදන් වෙලා පංචශීල සමාදන් වෙනවා කියන්නේ මොකද? අත් දෙක බැඳගෙන හොයේ කියවන එකද? නෑ සමාදන් වෙලා පංචශීලය ආරක්ෂා කරනවා කියන්නේ පානාති පාතා වේරමණී අදිෂ්ඨානයෙන් සමාදන් වෙනවා. වීරිය සම්පන්න හිතකින් සමාදන් වෙනවා. සිහියෙන් සමාදන් වෙනවා. අදින්නා දානා වේරමණී, කාමේශ මිච්ඡාචාරා වේරමණී, මුසාවාදා වේරමණී, සුරාපානේ සුරාමේරේ මධ්‍යපමාදත්තානා වේරමණී මේ විදිහට සමාදන් වෙනවා. තවත් කැමති නම් විසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාපා කියලා තවත් ඉහළ මානසිකත්වයකට යන්න ඕන නම් ඒවත් සමාදන් වෙනවා කියන්නේ. දැන් බලන්න. මధుරයෙක්වත් මරන්න නැතුව ඉන්න ඕනේ. හරිද? මේ බලන්න නැති අර මොකද්ද කියන්නේ ධනාත්මක චින්තනය සහ ඍණාත්මක චින්තනයේ තියෙන වෙනස. හරිද? මේ දැන් අපි හොම සමාදන් වුණා කියන්නේ මధుර මරනවද නැද්ද අපි අපි? අසමාදම් වර කියන්නේ බොරු කියවෙනවද නැද්ද? ආ බොරු කියවෙනවනේ. ඒ නොගාකයි කියනවා මම වැඩි අතල්ලා ගන්න. කැඩෙන හින්දා සමාදම් වෙන්නේ නැහැ. මගේ අතින් කැඩෙනවනේ ඒකින්ද සමාදම් වෙන්නේ නැහැ කියලා. හරි. නමුත් ඉන්නත් බලන්න අපි බැලුවේ කැඩිච්ච තැන් දිහා. නේ? අපි තුමත් මම හැමදාම කියනවා මේවා නමුත් අද ආයෙ මතක් කරන්න එපා. අපි බැලුවේ කැඩිච්ච තැන් දිහා නමුත් මොහොතක් හිතලා බලන්න දැන් මදුරුව 20ක් විතර මගේ අතින් මැරෙනවා කියන්නේ සාමාන්‍ය දවසක. දැන් එදා සමාදම් වුණාට පස්සේ 8ක් මැරුණා. 12ක් බේරුණා. ධනාත්මක චින්තකයා බලන්නේ කොයි දිහාද? බේරිච්ච කට්ටිය දිහා. බේරිච්ච හැම වෙලාවෙම ඒ කියන්නේ සීලයක් වෙනදා සීලයක් කැඩි කැඩි තිබිලා රැකගත්ත හැම වෙලාවකම සිහියෙන් ඉඳලාද නැද්ද? වීරියෙන් ඉඳලාද නැද්ද? ඉවසීමෙන් ඉඳලාද නැද්ද? අදිෂ්ඨානයෙන් ඉඳලාද නැද්ද? අදිෂ්ඨානයෙන් ඉන්න හැම වාරයකම අදිෂ්ඨාන ශක්තිය වැඩි වෙනවා. වීරියෙන් ඉන්න හැම වාරයකම වීරිය වැඩි වෙනවා. ඉවසීමෙන් ඉන්න හැම වාරයකම ඉවසන්න පුරුදු වෙනවා. නේද? ආ. එහෙනම් සීල් අපේ අතින් සැරෙන් සැරේ කැඩුනාට ඒ සීලය රකින්න හැම වාරයකම සීලය රැකෙන හැම වාරයකම තමන්ගේ මානසික ශක්තිය වර්ධනය වෙනවද නැද්ද? නේද? මානසික ශක්තිය වර්ධනය වෙනවද නැද්ද? මේ බලන්න ඒකින්ද වෙනදී. පළවෙනි දවසේ 8ක් මැරුණා නම් දෙවෙනි දවස් වෙනකොට 4කට අඩු වෙනවා. දෙවෙනි දවසේ 4ක් මැරුණා නම් තුන්වෙනි දවස් වෙනකොට 2කට අඩු වෙනවා. මැරෙන්නෙම නැතු යනවා. මේ දවස් දෙකකට සැරයක් විතර එකෙක් මැරෙන තත්ත්වයකට පත් වෙනවා. Taman හිත ශක්තිමත් වෙනවද නැද්ද? මම ඉස්සෙල්ලත් කිව්වා මොකද්ද අපි මේ වසරට අපි නිවන් මාර්ග දේශනාවට අනුව ගැළපෙන පාඩයක් ලියාගන්න පුළුවන් ඩයරි ඉස්සරහින් ආයාසයෙන් කළ දේ નિરાයාසයෙන් සිදු කළ හැකි බවට පත් වෙනවා. ආයාසයෙන් කරන දේ નિરાයාසයෙන් කළ හැකි තත්ත්වයට පත් වෙනවා. පංචශීලය ආයාසයෙන් රැක්කොත් කවදා හරි දවසක සෝවාන් ඵලය දක්වාම පංචශීලය ආරක්ෂා වෙනවා. එදාට මොකද වෙන්නේ? අකණ්ඩ අතිද්ද අතබල අකල්මාස බුද්ධිස්ස විඤ්ඤුප්පසත් ආදී වශයෙන් සීලය රකින්නවා නෙවෙයි සීල රැකෙනවා. හරි. එහෙනම් මේ ලබන වසරට අපිට තියෙනවා ඔන්න ආදර්ශ පාඩයක්. හැම වෙලේම දැනෙන්න ඕන පාඩයක්. ආයාසයෙන් කරන දේ નિરાයාසයෙන් කරන්න පුළුවන් තත්ත්වෙට මගේ හිතපත් වෙනවා ආයාසයෙන් කරන දේ නේද? එවැනි එක මොකක් හරි දෙයක් තියාගෙන අපිට යන්න පුළුවන් නම් හරි මට පංචශීලයේ ආයාසයෙන් ළඟන මම භාවනා කරන්න හැම වෙලේටම මේක යොදා ගන්න පුළුවන්. භාවනා කරන්න ගියාම කකුල් රිදෙනවා අතපය රිදෙනවා පළවෙනි දවසේ විනාඩියක්වත් ඉන්න බෑ. හැබැයි ඔන්න මතක් වෙන එක පාට. ආයාසයෙන් කරන දේ ඉරායාසයෙන් කරන්න පුළුවන් තත්ත්වෙටපත් වෙනවා කියලා. එදා විනාඩි 5ක් ඉන්නවා. ඊළඟ විනාඩි 10ක් ඉන්නවා. මේ විදිහට නේද අපිට අපේ ජීවිතේට මොකක් හරි එක කුසල ධර්ම මම ඔය කියූප එකම ඕනේ නැහැ. තමන්ගේ හිතට දැනිච්ච බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක බුදු වදනක්. ඩයරි ඉස්සරහින් ලියාගන්න ඕනේ. හරි. හැමදාම දවසට පේන විදිහට ඒක මහා බරපතල වචන ලියාගෙන යන්න එපා. අපේ අයට ලියාගන්න කිව්ව ගමන් ලියාගන්න Tamanටවත් තේරෙන්නේ නැති එකක්. මොකද ඒක අනුන් දැක්කහම ඒක හොඳයි. <laughs> අපේ මෙයාගේ ඒකල අනුන් දැක්කහම හොඳයි හින්දා මේ Tamanටවත් තේරෙන්නේ නැති එකක් ලියාගන්න. එහෙම ලියාගන්න නැතුව ගැළපෙන දේ කියන්නේ Tamanගේ තියෙන ලොකුම දුර්වලතාවය. මම ගියා එක දවසක් මම ගිහිවෙ ඉන්න කාලේ එක ආයතනයකට. මේ ආයතනයේ තියෙන අ තියෙන්නේ මොනවද ලිපිලියන හැමතැනම ආයතනේ වැඩි තැනක දාලා තිනවා මේ තේන්න හැමතැනම දාලා තිනවා ලෙටර් හෙඩ් එකේ පවා යට අඩිය තියෙන්නේ මේ මොකද්ද කල් දැමීම සුදුසු නැහැ කියලා ඒක ලස්සන වචන නැතුව මට මතක නැහැ මේ අතපසු කිරීම හොඳ නැහැ කියලා කල් දැමීම විශාල හානි කරයි වගේ ඒ වගේ අදහසක් උමාර කල් දාන එක කල් දාන්න එපා වැඩ කල් දාන්න එපා කියලා තමයි මේ තියෙන්නේ පස්සේ මට මේ ආයතන ප්‍රධානියා හම්බුණා මම ඇහුවා මොකද මෙහෙම එකක් තියෙන මේ හැමතැන. එතකොට මම ගිහි මගෙන් අහනවා මෙතුමා දන්නවද? ඒක තමයි මගේ තියෙන ලොකු දුර්වලතාවය. <laughs> මේ තමයි මගේ තියෙන මට නිවැරදි කරගත යුතු ලොකුම දුර්වලතාවය. හරි? ඒ ලොකුම දුර්වලතාවය මම හැමතැනම දිනුවා. හරි? මම මගේ උද්දුත පාඩේ විදිහට ගත්තෙත් ඒක. හරි. එතකොට බලන්න ඒකෙන් මම මේක හදාගත්තාද මම සාර්ථක මනසෙක් නේද? හැමෝම බලන්න ඕන තමන්ට තියෙන ලොකුම දුර්වලතාවය අඳුරගෙන ආන්ගේ දුර්වලතාවයට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ලැබෙන දේ තමන්ට දැනෙච්ච දේ කියන්නේ ඒකයි. තමන්ට දැනෙච්චම දෙයක් තියෙනවා. හරිද? මම තීන මිද්දේට යට වෙලා ඉන්න කෙනෙක්. මම රාගයට යට වෙලා ඉන්න කෙනෙක්. මම දේශයට යට වෙලා ඉන්න කෙනෙක් නම් තමන් තමන්ගේ දුර්වලතාවය හොඳටම දන්නේ තමා. ධර්මයත් එක්ක සංසන්දනය කරලා තමන්ගේ ලොකුම දුර්වලතාවය මොකද්ද කියලා හොයාගෙන ආන් ඒක හදාගන්න 2018 වසරේ අවුරුදු පුරා සැලසුම් හදන්න. ගාකයි විනාශ වෙන්නේ එයාගේ තියෙන එක දුර්වලතාවය. හරි. ගාකයි විනාශ වෙන්නේ අනිත් ඔක්කොම හොඳයි. එක දුර්වලතාවයකින් තමයි ගොඩක් වෙලාවට විනාශය වෙන්නේ. මොකද දියුණුවට යන කෙනා ලෝකෝත්තර වශයෙන් පවා ආත්පසින්ම සුරක්ෂිතව යන්න ඕනේ. ඒක කලගෙඩියක් වගේ වෙන්න ඕනේ. ඒ කලගෙඩියක් නෙවෙයි. මුළු කලේ වටේටම කට තිබ්බට වැඩක් නැහැ. එක තැනක චූටි හිලක් තියෙනවා නම්. ඉතින් බලන්නකෝ නේද වටිනාකම සම්පූර්ණ නැති වෙනවා. වාදනයක් ගත්තාම ඉතින් වාදනේ ඔක්කොම තියෙනවා. මේ වාදනේ මම රුපියල් 1000ක් දීලා ගත්තා. 1000න් එකක නැත්තම් 10000න් එකක හිලක් තියෙනවා ඒකේ. දැන් මුළු වටිනාකම ඉවරයි. චූටි තවුවක් තියෙනවා කියලා වතුර දැම්මම ඔක්කොම ටික යනවා. එහෙනම් ඒ වගේ අපේ ඔක්කොම සංවර්ධනය කරගත්ත එක තැන කඩපාඩුවක් තියෙනවා. ඒකම අපේ විනාශය සඳහා හේතු වෙන අවස්ථා ඕන තරම් සමහර අය දේශයෙන් හින්දා විනාශ වෙලා යනවා. සමහර අය රාගයෙන් හින්දා විනාශ වෙලා යනවා. සමහර අය ලෝභයෙන් හින්දා විනාශ වෙලා යනවා. එතන දීබදුකම හින්දා සමහර අය ඔක්කොම නැති කරගන්නවා. සල්ලාලකම හින්දා ඔක්කොම නැති කරගන්නවා. එතන මොනවා හරි එක දෙයක් ඇති එයා විනාශ වෙනවා. එහෙනම් තමන්ගේ අඩුපාඩුව සකස් කරගන්න ලබන අවුරුද්ද ධර්මයෙන් තෝතැන්නක් බවට පත් කරගන්න ඕනේ. ඉතින් ඒකින්ද මට එළඹෙන හොඳම වසර 2018 වසරයි කියලා නේද? වැටෙනවා තමයි, මගදී වැටෙනවා තමයි, ආය ආය වැරදි වෙනවා තමයි. වැරදි වෙන හැම වාරයක් හැම වාරයක් ගානම නැවත නැගිටින මනුස්සයා කවදා හරි ඇයි ආයාසයෙන් කරන දේ નિરાයාසයෙන් සිද්ධ වෙනවා. වැරද්ද සිද්ධ වෙනකොට නැවත නැගිටින එක හරි අමාරුයි. හැබැයි ඊට පස්සේ හරි පහසු වෙනවා. ඒකද නිවැරදිම ජීවිතයක් ගත කරගන්න එළඹෙන වසර මේ හැම දිනාටම ඉතාමත්ම වාසනාවන්ත වසරක් වේවා මුළු රටට ජාතියට නිවැරදිම නිවැරදි තත්යකටපත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබෙන වසරක් බවටපත් වේවා ධර්මයේ රජ කරන වසරක් බවටපත් වේවා ධර්මයේ තුලින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් රට යහපත් බවටපත් වෙන පුරවැසියන් යහපත් බවටපත් වෙන ඊටාම සමුද්දිමත් රටක් බවටපත් කරගන්න ඒ වගේම තමන්ගේ නිවස තම තමන් ඊටාම තෘප්තිමත් මිනිසුන් බවටපත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබෙන වසරේදී මේ හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.